නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වල්ලකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප සැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ දවස්වල කතා කරන්නේ භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ දිනාට යහපත පිණිස හිතසුව පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයයි බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය සුත්ත ගීය වියාකරණ ඉති උත්තක ජාතක අභූත ධම්ම ගාථා ආදි වශයෙන් කොටස් 9කට තියෙනවා අපි මේ ඉගෙන ගන්න විමානවත්ව මේ දේව කතාව අයිති වෙන්නේ ගාථා කියන දහම් පරයයට. මේ දහම් කාරණා අපගේ නිවන් මාර්ගයට බලපානවා. දැන් සාමාන්‍යයෙන් දෙවි කෙනෙක්ගේ විස්තරයක් කරන පින් ගැන කිව්වම සාමාන්‍ය කෙනෙකුට හිතන්නේ ඕන පින් කරපල්ලා දිව්‍ය ලෝකෙ ඵලයල්ලා පින් කරපල්ලා දිව්‍ය ලෝකෙ ඵලයල්ලා කියලා කියන කතාවක් වගේ තමයි අපිට තේරෙන්නේ. ඒ තමයි අපිට තේරෙන ඒවා. නමුත් මේ පින්පව් කුසල් අකුසල් ගැන තියෙන දැක්ම මෙලොවක් පරලොවක් ගැන ඇති වෙන දැක්ම නිවන් මාර්ගයට කොච්චර උපකාර වෙනවද කියලා දන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්න කලින් ඇති වෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. මේ ලෞකික සම්මාදිට්ඨිය තමයි තියෙන්නේ අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ මේ හොඳවල හොඳ කර්මත් නරකවල නරක කර්මත් විපාකත් තියෙනවා කියලා පිළිගන්න එක සම්මා දිට්ඨියට අයිති දෙයක්. අත්ති අයන් ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. මේ බලන්න මේ ලෝකේ විස්තරක් තියෙනවා පරලෝකෙත් විස්තරක් තියෙනවා. අත්ති සත්තා ඕපපාතිකා මේ දෙවිවරුවනාහි මවගෙන් පියාගෙන් බිහි වෙන අය නෙවෙයි. ඕපපාතිකයි. ඒතකොට ලෞකික සම්මා දිට්ඨිය පිහිටන්නේ. ඊළඟ මේවා දිවසින් දුටුවේ බුදුරජාණන් වහන්සේ. ලෝකේ අවබෝධ කරගත් රහතන් වහන්සේලා. අත්ති සමනබ්‍රාහ්මනා ලෝකේ සම්මග්ගතා ලෝකේ මනාව පිළිපන් අවබෝධ කරපු ශ්‍රමණබ්‍රාහ්මණයන් වහන්සේලා ඉන්නවා කියන දැක්ම ඇති වෙනවා. මේක ඒකාන්තේ සම්මා දිට්ඨිය පෝෂණය වෙන ධම්පරයයක්. සියල්ල දන්නේත් සියල්ල දක්නේත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට තියෙන මේ මාවත පිළිපදින එකයි. ඉතින් පින්වතුනි අදත් බොහෝම ලස්සන දිව්‍ය විමානවල දහම් කතා අපිට අහන්න ලැබෙනවා. ඉතින් ශ්‍රද්ධා රූපවාහිනියනොත් ලක්විරු ගුවන් විදුලියනොත් මේ දහම් පරයය පින් කැමැත්තන් හට සවම්පතට යොමු කරන්නේ ධර්ම දානෙහි සිද්ධ කරන්නේ නොම්බර 195න් B දෙල්ගහවත්ත අංගොඩ යන ලිපිණේ පදිංචි පින්වත් නිර්මල ලක්මාල් දිසානායක මහත්මයා සහ ඉසුරි නයනමාලී දිසානායක මහත්මිය යන දෙපළ විසින්. මේ පින්වතුන් ඊටමත් සත්පුරුෂ අදහසින් අද මේ උතුම් ධර්ම දානය සිද්ධ කරන්නේ. ඉතින් ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා මේ ධර්ම දානය සිද්ධ කරන එක. මොකද ඔබ පවා මේ ධර්මය අහන්නේ මෙතෙක් ඔබ ධර්මය ඇහුවේ තවත් කවුරු හරි ධර්ම දාන දායකත්වයේ දරලා මේ වැඩසටහන් විකාශනය වෙච්ච නිසා. අද ඔබගේ දායකත්වයෙන් තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්මය අහන්න ලැබෙනවා. ඒ පින ගැන අප්‍රමාණ ඔබ සතුටු විය යුතුයි. ඉතින් පින්වතුනි අද අපි ඉගෙන ගන්නේ බොහෝම අගේ ඇති විස්තරයක් මේ බලන්න මේ පින ළඟට එනවා කියන එක. ඒ තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ රජගහනුවර. අපි අද විමානවත්වයේ පස්වෙනි වර්ගයේ හතරවෙනි කතා වස්තුව අපි ඉගෙන ගන්නේ. රජගහනුවර එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හිටියා හරි සිල්වත් අහිංසකයි. හොඳට බණ භාවනා කරනවා ධර්මයේ නුවණින් විමසනවා. හැබැයි බලන්න මේ කෙනෙකුට ඉතින් ධර්ම මාර්ගයේ හැසිරෙන්න තියෙන බාධා සංසාරගත කර්ම දෝෂයක් වගේ කණේ අමාරුවක් හැදුණා. ඉතින් මේ වේදනාවෙන් උන්වහන්සේ ගොඩාක් පීඩා විඳ විඳ ඉන්නේ. ඉතින් බණ භාවනාව දියුණු කරගන්න අමාරුයි. අර භාවනා කරගන්නකොටම අර කනේ වේදනාවම ප්‍රකට වෙවි යනවා. සිහිය පිහිටව ගන්න අමාරුයි. තථාගත අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුටුවා වීරියෙන් නමුත් මේ කරන මේ භික්ෂුව කරන දහමේ හැසිරීම ඉන්ද්‍රියම් මෝරා ගිහින් යන මට්ටමට දියුණුයි. නමුත් මේ භික්ෂුවට මේ මේකේ ප්‍රතිඵල ලබන්න අමාරු මේ කණේ ගැක්කුම නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දිවසින් බැලුවා මේ කණේ ගැක්කුම සුව වෙන්නේ කොමකින්ද? බලනකොට බුදුරජාණන් වහන්සේ දුටුවා කකුළු ව්‍යංජනයක්. කකුළු ව්‍යංජනයක් එක්ක ඇල් හාලේ බත් බත් සමග කකුළු ව්‍යංජනයක් ආහාරයට ගත්තොත් ඒ රෝගේ සුව වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා උදේ මහා කරුණාවෙන් ඒ භික්ෂුන් වහන්සේ දෙස බලලා බැලුවා අද කොහෙද ඒ වගේ කකුළු ව්‍යංජනයක් සහිත ඇල් හාලේ බතක් උයන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට පේනවා දිවසට මගදී එක්තරා වීදියක උපාසක මහත්තයෙක් මේ කකුල් ඒ කියන්නේ එක්තරා මිනිසෙක් කකුළු ව්‍යංජනයක් හදනවාද ඇල්හලේ බත් එක. ඒතර අර භික්ෂුවට සප්පාය විදිහටමයි ඒක තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එදා පින්නපාති සංඝයා වඩිනකොට අර කණේ අමාරු තියෙන භික්ෂුවට කතා කළා පින්වත් භික්ෂුව ඔබ අද පින්නපාති වඩිනකොට මගදී අසවල් වීදියේ පින්නපාති වඩින්න ඊට පස්සේ එහෙම බුදුරජාණන් වහන්සේ වදාළට පස්සේ අර භික්ෂුව කල්පනා කළා ශාස්ත්‍රුන් වහන්සේ සියල්ල දන්නාසේලසේක සියල්ල දක්නාසේක. ඒ නිසා මගේ යහපතරයි මේ වදාරන්නේ කියලා හිස් මුදුරෙන් පිළිගත්තා. ඒ වීදියේ වැඩම කළා. උන්වහන්සේ අර වීදියේ වැඩම කරනකොට ඉස්සල්ලාම ඒ වීදියේ තියෙන අර ගෙදර. ඒ ගෙදරට වැඩියා. ඉතින් ඒ ගෙදර හොඳ කකුළු ව්‍යංජනයක් උයලා ඊට පස්සේ ඇල්හාලේ බත් වෙලා ඒ ගෙදර මිනිසයා පුටුව ආහාර ටික ලැබෙනකල් එළියේ හාන්සි පුටු වෙලා ඉන්නවා. අර ස්වාමීන් වහන්සේ දැක ගමන් උපන් සද්ධාවෙන් ගෙදරුන් දැට කතා කළා ඒ ඉක්මනට මේ ආහාර ටිකක් අරන් වරෙන් කියලා අර රස්නේ පිට ඇල්හාලේ බත් එක්ක කකුළු වෙන්ජනේ පූජා කළා. ස්වාමීනි ඈතට වඩින්න අවශ්‍ය නැහැ මෙහි ඉඳගෙනම වළඳන්න කිව්වා. ඉතින් ඒ පිළිකන්නේ පැනව ආසනේ ඉස්සරහ පිළේ පැනව ආසනේ උන්වහන්සේ වැඩ හිටියා දන්වැළඳුවා. ගිමනින් ක්ලාන්තව පිපාසයෙන් හිටපු කෙනෙකුට සීතල දිය පැන්කල 100කින් නැවුවා වගේ. ශරීරයේ හේම සිසිල් වෙලා ගියා. අර කකුල එන්ජිනේ වළඳනකොට. ඊට පස්සේ උන්වහන්සේට කය සිසිල් බව එහෙම ඇති වෙනකොටම අර වළඳ වළඳ හිටපු දාන ටික එහෙම්ම නවත්තලා එහෙම කයට සිය පීටෙව්වා මෙතුවක් කාලයකට උන්වහන්සේ වඩපු ගුණධර්ම වැඩපු වීරිය පිහිටවපු සිහිය පුරුදු කරපු නුවණ ප්‍රකට වුණා. එහෙම නිකලෙස් වුණා. පුදුම සහගතයි. ඒ කාලේ මිනිස්සු කොච්චර පින්වන්තද පින්වත්නේ. පින අහක යන පින් නේද මේ තමන්ගේ ගෙදරට මේ මේ මේ මේ වැඩම වන්නේ. ඊට පස්සේ ඇයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ යම් කිසි කෙනෙක්ගේ දානයක් වළඳලා යම් භික්ෂුවක් රහත් වුණොත් ඒ උපාසකයාට ඒ උපාසිකාවට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කියලා. යම් කිසි කෙනෙක්ගේ දානයක් වළඳලා යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් සිවුරු සෙනසුන් පාවිච්චි කරන්නේ කෙලෙස් දුරු කරන අදහසින් නම් ඒ මිනිසුන්ට බොහෝ කාලයක් හිතසූ පිණිස පවතිනවා. ඉතින් උන්වහන්සේ දන් වළඳලා අර උපාසක මහත්තයට කිව්වා උපාසකේ මගේ අවුරුදු ගණනාවක් තිබ්බ කනේ අසනීපයක් තිබ්බ ඒ රෝගී අද සංසිඳුණා. ඉතින් ඒ නිසා ඔබ විසින් දුන්න දාණය අද ඖෂධයක් වුණා. උපාසකය ගෞතම බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේගේ ලය මණ්ඩලෙන් උපන් දරුවෙකුට ඖෂධ දානයක් පූජා කළා කියලා උපාසකයෝ ඔබ බොහෝ කාලයක් සතුටු වෙන්න. ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කියලා අනුමෝදනා කරලා රහතන් වහන්සේ වැඩම කළා. අර උපාසක මහත්මයාට Taman දුන්න දාණයෙන් අර ස්වාමීන් වහන්සේගේ රෝගය සංසිඳුණා කියලා අහපු එකත් එක්ක ඇතිවෙච්ච ප්‍රීතිය හිතා ගන්න බෑ. පුදුම සන්තෝෂකින් හිටියා. ඉතින් ඔය වාගේ ඉඳලා පස්සේ කාලෙක ඒ ගමේ ඇතිවෙච්ච යම්කිසි වසංගත රෝගීකින් ඒ උපාසක මහත්තයා මලා. ඒ උපාසක මහත්තයා දෙව්ලොව උපදුනා. ඔහුගේ කතාවයි මේ විමානවත්තුව. මුගලම් මහරහතන් වහන්සේ තමයි මේ දෙවියාව දැක්කේ. මේ විමානය හරි උසයි. මැණික් වලින් කරපු කණු තියෙනවා. යොදුන් 12ක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුඳුන් ඇති ගෙවල් 700ක් තියෙනවා. කාමර 700ක මාලිගාවක්. වෛරොඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත් කළුයි සුන්දරයි. ඔබේ විමානයේ ඉඳගෙන පානය කරනවා අනුභව කරනවා. දිව්‍ය වීණාවෙන් මිහිරි වාදනය ඇහෙනවා. දිව්‍ය රසය පංචකාම ගුණ රන් ආභරණ වලින් සැරසිලා දිව්‍ය අප්සරාවක් නිතර නිතර නටනවා. අප්‍රමාණ දිව්‍ය සැප. මං අහන්නේ මේකයි. මනුස්ස ලෝකේ ගොඩාක් පින් කරන්න නැතිනේ. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ කාරණාව ඇහුවේ. ඒ අහපු කාරණාවට ඒ මේ ඒ දිව්‍ය රාජයා මේ විදිහට උත්තර දෙනවා. විමාන දොරටුවේ සීය උපද්දවලා දෙන රන් කකුලුවෙක් නම් ඉන්නවා ස්වාමීනි කිව්වා. ඒ කියන්නේ එයාගේ විමානෙන් එළියට යනකොටම රිදී පාටට කකුල් 10ක් තියෙන දෙපැත්තට කකුල් පහපා කකුලුවෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ දිව්‍ය රාජයා හැම වෙලාවෙම විමානෙන් එළියට යනකොටත් උඹ දිව්‍ය ලෝකේ උපන්නේ කකුළු ව්‍යංජනයක් නිසා කියලා සිහි කරන කකුළුවෙක් ඉන්නවා. එළියේ ඉඳලා ඇතුළටත් එනකොට උඹ සැප විඳින්නේ කකුළු ව්‍යංජනා පූජා කරපු නිසා කියලා සිහිය උපද්දවන කකුළුවෙක් ඉන්නවා. පුදුම සහගතයි. පුදුම සහගතයි. ඉතින් ඒ නිසා ස්වාමීනි සිහිය උපද්දලා දෙන කකුළුවෙක් නම් ඉන්නවා කීවා. ඉතින් රත්තරන් රත්තරන් නිම වෙලා තියෙන්නේ. හරි ලස්සනයි පාද 10ක් තියෙනවා ලස්සනට බබලනවා. ස්වාමීනි ඕක තමයි කිව්වා ඉස්සර පින මං කරපු කකුළු එන්ජිනේ කතාව කීවා. ඉතින් මෙවැනි ලස්සනක් ආනුභාවයක් ප්‍රීතියක් මට ලැබුණේ ඒ නිසා. බැබලී බැබලී ඉන්න ප්‍රියමනාප සැප උපද්දවන එළිය විහිදෙන ආලෝකයෙන් මේ විමානයේ බබලන්නේ සංඝයා වහන්සේ නමකට කකුළු එන්ජිනයක් පූජා කරපු නිසා කීවා. එතකොට බලන්න පින්වත්නි මේ ලෝකෙට තථාගතයන් වහන්සේලා පහළ වීම තථාගත ශ්‍රාවකයන් වහන්සේලා පහළ වීම කොයි තරම් ශේෂ්ඨද පිං කෙතා දැන් මේ සමහරලාට මේ මිනිස්සු ලකුවට බණ දහම් දන්න අයත් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ දසබල ඥාන විසරද ඥාන ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ත්‍රිලෝකීය අවබෝධ ඥාන ඒ කිසිම දෙයක් මේ මිනිස්සු නොදන්නවා ඇති. නමුත් උපන් ශ්‍රද්ධාවට කරපු දානේ විපාක සුළුපටුද රහතන් වහන්සේලාගේ පෙර ජීවිත කතා අහනකොට උන්වහන්සේලා අතීතයේ ඵලවැල පූජා කරව පින් නිවනට උපකාරී වෙලා තියෙනවා. ඉතින් ඒව දිහා බලනකොට මේ මේ අය සමහරවිට දෙව්ලොවදීන් ධර්මය අවබෝධ කරાવી. එහෙම නැත්නම් යම් දවසක ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවකයන් වහන්සේලා නිකලෙස් කරවීමට තරම් ඖෂධයක් වුණ දානයක් පූජා කරපු පින ඔවුන් සසර දුකින් නිදහස් කරනවා. බලන්න ඖෂධ දානයක විපාකව. Taman දෙන ආහාරයකින් තවත් කෙනෙක් සුවපත් වුණාට පස්සේ එයින් ලැබෙන විපාක දෙස බලන්න. පුදුම සහගතයි. ඉතින් මේ වාගේ දේවලුත් පින්වතුනි ඉස්සර සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට අපේ මුගලන් මහරහතන් වහන්සේ ආයත් දවසක එක්තරා දිව්‍ය විමානයක වැඩම කරනවා. ඒ දිව්‍ය විමානේ ගොඩාක් ආනුභාව සම්පන්න දිව්‍ය රාජයේ හිටියා. ඒ දිව්‍ය විමානෙත් නොයෙක් තූර්ය වාදන සහිතව දිව්‍ය පංචකාම සැපේ තියෙනවා. දිව්‍ය අප්සරාවෝ පිරිවරාගෙන ඒ දිව්‍යාව සතුටු කරවනවා. මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ දිව්‍යගෙන් කරපු පින ගැන ඇහුවේ. ඊට පස්සේ දිව්‍ය රාජය තමන්ගේ විස්තරය කීවා. මට දිව්‍ය වර්ෂ වලින් ස්වාමීනි දිව්‍ය අවුරුදු 1000ක් ආයුෂ තියෙනවා. ඒ කියන්නේ දිව්‍ය අවුරුදු 1000ක් ආයුෂ තියෙන්නේ තවතිසාවේ. දිව්‍ය අවුරුදු 1000ක් කියලා කියන්නේ පින්වත්නි මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. බලමු මොහු කරපු පින මොකද්ද කියලා. මොහු ඒ කාලේ මනුස්ස ලෝකේ හිටපු බුදු ගෞතම බුදුරජාණන් වහන්සේ කාලේ මනුස්ස ලෝකේ හිටපු එක්තරා මානවකෙක්. ඊට පස්සේ එක්තරා බ්‍රහ්මණෙක් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා පැහැදිලා බුදුරජාණන් වහන්සේට වදාලා ස්වාමීනි භික්ෂූන් වහන්සේලා හතර නම ගානේ දිවි තිබෙන තුරා අපගේ නිවසින් දන් වළඳත්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ශාලාක ගන්නවන ස්වාමීන් වහන්සේලාට මතක් කරන්න කියලා. මතක් කළා. හැමදාම දැන් සංඝයා වහන්සේලා හතර නමක් ඒ උපාසක මහත්තයාගේ ඒ බ්‍රාහ්මණයාගේ ගෙදරට යනවා. ඉතින් බ්‍රාහ්මණයා නොයේ කටයුතු තියෙන කෙනෙක්. කුඹුරු වල වැඩ, වතු පිටි වල වැඩ, වෙලෙහිලඳාම් වැඩ, පින්වතුනි ඉන්දියාවේ තියෙනවා අදටත් ඒ සමහර ගෙවල් තියෙනවා. දැන් gedara මැද තියෙද්දී ගේ වට කළ ප්‍රාකාරයක් තියෙනවා. ඒ ප්‍රාකාරයේ මුලින් දොරටුව තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඒක අද ලංකාවේ ඔය තාප්පු වලින් වටවිච්ච ගෙවල් වගේ වෙන්න පුළුවන්. ඒතර gedara gedara දොර ඒවා ඇතුලේ තියෙන්නේ. නමුත් මේ මිඳුලට ඇතුල් වෙන්නත් එළියෙන් දොරක් දොරටුවක් තියෙනවා. ඉතින් ඒ කාලේ හොරුන්ගෙන් වෙන කරදර වන සතුරුන්ගෙන් වෙන කරදර නිසා එළිය දොර ටිකක් වහලා තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් ඇතුළේ බ්‍රාහ්මණයා දානේ හදලා ඒ ගෙදර කට්ටිය දානේ හදාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා එළිය දොර වහලා නිසා සමහරවිට හැරිලා වඩිනවා. පෙලක් ස්වාමීන් වහන්සේලා නම් කතා කරනවා. ඉතින් අර ගෙදර දානේ කටයුතු ඔක්කොම කරන්නේ උපාසිකාව. ඉතින් බ්‍රාහ්මණයා දවසක් ඇහුවා උපාසිකාවගෙන් මේ හැමදාම සංඝයා වඩිනව නේද? අනේ මේ දානි හදාගෙන ඉන්නව හැමදාම පෙලක් දවස් වලට වඩිනවා පෙලක් දවස් වලට වඩින්නේ මගේ හිතේ අනිවාර්යෙන් ඉස්සරහ දොර වහලා තියෙන නිසා තමයි එහෙම වෙන්නේ කියලා. ඊට දොර ඇල්ලා තියන්න විදියකුත් නැහැ. ඒ බ්‍රාහ්මණයා කලේ ගමේ මිනිස්සෙක් හොයාගෙන ත්‍රිකල්පනාව තියෙන ඒ මිනිසයා දොරටු පාලකයා විදිහට තිබ්බා. දොරටු පාලකයා විදිහට තියලා ඒ දොරටු පාලකයාට කිව්වා මේ සංඝයා වඩිනකොට ආපහු හැරිලා යන්න දෙන්න එපා. ඉතින් බලන්න දන් දෙන්න කොච්චර ආසාවක් තියෙනවද කැමැත්තක් තියෙනවද කියලා. සංඝයා හැරිලා යයි කියලා සංඝයා හැරිලා යයි සංඝයා වෙහෙසටපත් වෙයි. සංඝයාට දානේ මානෙන් කරදරයක් වෙයි. එහෙම හිතලා දොරටුපාලකෙක් තිබ්බනේ. ඉතින් දොරටුපාලකයා සංඝයා වහන්සේලා වදිනකොට ස්වාමිනී වඩින්න කියලා ඇතුළට වඩම්මලා දන් එතන ඉඳ ගන්න හරි ගසලා ආසන පැන් ටික තියලා දරණු තියලා ඒ පාත්‍රයට දාන විදන්න පිළිවෙලක් කළා. ඇතුළට ගිහිල්ලා කියනවා ස්වාමි ස්වාමීන් දිනියට මේ ආර්යාවෙනි සංඝයා වැඩලා ඉන්නේ කියලා. එතකොට බලන්න පින්වත්නි ඒ දංහාල සහලාවක් හදලා ඒ පින කරගත්තා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ඔන්න අසපුර දම්පැන් පූජා කරන අය දන්නවා දැන් අසුපේ ඉන්න ළමයි කැපකරුවෝ එයාලා දංශාලා හොඳට හදනවා. ඒතකොට එයාලා නෙවෙයි දන් දෙන්නේ. දැන් අර දොරටු පාලකයාත් නෙවෙයිනේ දන් දුන්නේ. ඒ නමුත් දාන දෙන්න පරිසරය හදනවා. එහෙම හදලා කියනවා දැන් දානෙට කාලේ හරි කියලා. ඉතින් අර පින්වතුන් ගෙනල්ලා දානේ පූජා කරනවා. ওই විදිහට හරි සන්තෝෂයෙන් දිවි තිබෙනතුරු ඒ උපාසක මහත්තයා ඒ දොරටු පාලකයා ඒ සංඝයාට ඒ උපස්ථාන කළා. ඒ පින්බලයට පස්සේ කාලයක කට්ටිය මේ මරුමුවට පත් වුණා. ඒ බ්‍රාහ්මණයා ගිහිල්ලා ඉපදුනේ යාම දිව්‍ය ලෝකේ. යාම දිව්‍ය ලෝකේ. දොරටු පාලකයා ඉපදුනා තෞතිසා දිව්‍ය ලෝකේ. දැන් බලන්න සත්පුරුෂයෝ ඉන්න තැනක ගේට්ටුව ළඟ හිටියක් තියෙන යහපත. සත්පුරුෂ මිනිසෙක් ඉන්න තැනක ගේට්ටුවේ දොරටුව ළඟ හිටියක් තියෙන යහපත බලන්න. පුදුම සහගතයි මේ සත්පුරුෂ ඇසුර නම් පින්වත්නි. සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයෝමයි ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මයේ තේරුම් ගන්න ඕන. ඒ අයට වරදින්නේ ඒ අය දුගතියකටපත් වෙන්නේ ඒ අය දුකටපත් වෙන්නේ ඒ අය ශෝක කරන අය බවටපත් වෙන්නේ දැන් අද කාලේ මිනිස්සු සත්පුරුෂයෙක් ළඟ සේවය කරනවද කියලා නෙවෙයිනේ බලන්නේ. බලන්නේ padi කොහොමද? තත්ත්වය කොහොමද? දැන් එක මේ ළමයෙක් ඇවිල්ලා කිව්වා ස්වාමීනි අපි මේ හරියට කැමති අපි මේ සාසනික වැඩවලට එකතු වෙන්න. ඊට පස්සේ නමුත් අම්මලා කැමති නෑ. අම්මලා කියනවා කියන්නේ පඩි නැතත් කමන්නේ උඹ ගෙදරින් යන්න ඕන ටයි කෝට් ඇඳගෙන බෑග් අරගෙන. කක්කුස්සියක වැඩ කළක් කමන්නේ ටයි එකයි බෑග් එකේ අතේ තියෙන්න ඕන කිව්වලු. ඉතින් ඒ ළමයා මාත් එක්ක අඬාගෙන ඇවිල්ලා කියනවා විස්තර. එතකොට අම්මලාගේ ලෝක කොහොමද? කවදාවත් මෙයා වැඩ කරන්නේ සත්පුරුෂයෙක් ළඟද හොරෙක් ළඟද ඊළඟට කුඩුකාරයෙක් ළඟද මෙහෙම ගියොත් අපේ ළමයාට යන කලදසා මොකද ඒ මොනවත් බෙල්ලන්නේ එක්කෝ පඩිය බලනවා එක්කෝ නම්බුව සමහර අයට තියෙනවා ආසාව වාහනෙන් ගිහිලා රස්සාව කරන්න නැත්තම් ඒ වගේ ඔක්කො මේ වගේ එක එක මිනිස්සු එක එක ලෝකවල ඉන්නවා නමුත් මේ ලෝකේ යන්තාක් සැප වින්දනම් සත්වයෝ සත්පුරුෂයන්ට සේවය කරපු අයමයි ඉතින් ඒ නිසා කියනවා මං සත්පුරුෂයන්ට ඒ විදිහට මේ දිව්‍ය රාජ්‍යය. දොරටු පාලකය. දැන් දොරටු පාලකතා නැහැ. දැන් දිව්‍ය රාජ්‍යය. අප්‍රමාණ දිව්‍ය අප්සරාවෝ ඔහුට උපස්ථාන කරනවා. දිව්‍ය පංචතූර්ය නාදයෙන් බබලනවා. මිහිරගෙන දෙනවා. මේ මුගලන් මහරහතන් වහන්සේ සමග කතා කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේත් එක්ක දහම් කතා වේදෙනවා. පුදුම සහගතයි. පින්වල විපාක. ඉතින් කියනවා ඒ පිනෙන් තමයි කියනවා මට මෙච්චර සැප සම්පත් ඇති වුණේ. වචනයෙන් යහපත කරලා තියෙනවා. හිතෙන් පැහැදීම ඇති කරගෙන තියෙනවා. පින්කමකට කළේ උච්චරයි මං. මම මේ උපස්ථාන කළා හිත පහදවා ගත්තා. පින් සිතිවිලිත් එක මං හිටියා. එච්චර මගේ අතින් ලොකුවට දානෙ දෙන්න මම උයපු දානයක් ජීවිතේට දීලා නැහැ කියනවා. මේ අනුන්ගේ දානෙට උපස්ථාන කරලා කියනවා. කොච්චර පින් කරගන්න පුළුවන්ද පින්වතුනි? අන් අයගේ දාණයට උපකාර කළා වත් පිළිවෙත් කළා කොටස්කාරයෝ වෙලා ඒක Tamanට කොයි තරම් යහපත වෙනස පවතිනවද? ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි යම්කිසි කෙනෙක් දම්පැම් පූජා කරනවද? ඒ දාණයට තවත් කෙනෙක් වත් පිළිවෙත් කරනවාද? ඒ කියන්නේ ලුණු ගෙඩියක් හරි සුද්ධ කරලා උදව් වෙනවනම් ඒ සියලු දෙනා දානේ කොටස්කරුවෝ වන්නා හොය. එහෙමයි බුද්ධ වචනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ওই විදිහට තමයි ద్వාරපාල විමාන වත්තුව තියෙන්නේ. ඉතින් ඒ නිසා දානයකට හොඳට වත්පිළිවෙක් කරන්න උදව් කරන්න. ඊළඟට දන් ශාලා හදනකොට ඒවට උදව් උපකාර කරන්න. අපි කියමු සීල වැඩසටහන් තියෙනවා. කලින් දවසේ ඇවිල්ලා පන්සල සුද්ධ කළා, විහෙර විහාර සුද්ධ කළා, වැසිකිලි කැසිකිලි සුද්ධ කරලා, මිනිසුන්ට දන් දෙනවා නම් ඒ වගේ පිඟන් කෝප සුද්ධ කරලා වත්පිළිවෙත් කරන එකේ. වත්පිළිවෙත් කරන එකේ පහුගිය දවස්වල වේර විහාරවලට මිනිස්සු ඇතුල් වෙනකොට මිනිස්සුම එකතු වෙලා ඒන මිනිස්සුව මේ චෙක් කළා ওই පහුගිය කාලේ බෝම්බ කලබලත් එක්ක. මිනිසුන්ගේ ආරක්ෂාවට නේවා කරන්නේ. ඒ ඔක්කොම වත් පිළිවෙල. අපි ඒවා තේරුම් ගන්න ඕන. ඊට පස්සේ කුණු කසල ඉවත් කරන ඒවා, කුසිය සුද්ධ කරන ඒවා. ඒ ඔක්කොම වත් පිළිවෙල. ඒ සෑම දෙයකින්ම විපාක සැලසෙනවා. සමහර මිනිස්සු ওই පහුගිය බෝම්බ කලබලකාරී ඇවිල්ලා ගෙවල් වල අමුදරුවෝ දාලා ඇවිල්ලා සමහරට වෙහෙර විහාර රැකපු මිනිසුත් හිටියා. ඒ මිනිසුන්ට එක බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා මේ පින කියන එක සුළු දෙයක් නෙවෙයි. පින කියන එක ආශ්චර්ය දෙයක්. අද්භූත දෙයක්. සිතාගත නොහැකි තරම් තමන්ගේ ජීවිතය වෙනස් කරන දෙයක් තමයි පින කියලා කියන්නේ. ඉතින් අපි බලමු ඊළඟ දිව්‍ය විමානේ මේකත් හරි පුදුම සහගත දිව්‍ය විමානයක්. අප්‍රමාණ දිව්‍ය සැප විඳින දිව්‍ය රාජේ දිව්‍ය අප්සරාවෝ දහස් ගණනක් ඔහුට යටත්ව වාසය කරනවා. ඉතින් මම දිව්‍ය විමානයක් කියලා කියනකොට මම මීට කලිනුත් කිව්වා ඔබ එක තේරුම් ගන්න ඒ වගේ තියෙන සැප සම්පත් අප්‍රමාණයි කියලා. වචනෙන් කිව නොහැකි කියලා. ඊට පස්සේ මොගලන් මහරහතන් වහන්සේ මේ දිව්‍ය රාජයාගෙන් අහනවා මේ මේ තරම් සැප සම්පත් විඳින්න. මනුස්ස ලෝකේ ඉන්න කාලේ අප්‍රමාණ පින් කරන්න ඇති නේද? අනේ ස්වාමීනි අප්‍රමාණ කතාවක් නෑ. මං දවසක් කැලේ දර කපන්න ගියා. දර කපන්න ගිහලා දර කපලා විකුණන මිනිස්සේ මං කැලෙන් එළියට එනකොට මගේ පින කියන එක බලන්න ස්වාමීනි තථාගත ලෞතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේ වනේදී මට පාරේ මුණ ගැහුණනේ. එදා වනේදී මං ආහාරයට ගන්න රැගෙන ගිය මගේ ආහාර කොටස මං තථාගත බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ බුදුරජාණන් වහන්සේට මගේ ආහාර කොටස පූජා කළා කියලා යමක් ඇද්ද මුළු ජීවිතේටම මං කළේ උච්චරයි. මෙන්න කිව්වා දිව්‍ය සැප සම්පත්තියේ මනුස්ස ආයුෂ වලින් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් තියෙනවා. එතනින් එහාටත් මට දුගතියක් පේන්නේ නැහැ කියනවා. ඔච්චර සැප සම්පත්ද ආහාර පාන දීලා. දැන් ඊළඟ තියෙන දෙවෙනි කරණීය විමානවත්වෙත් ඔය වගේම සිද්ධියක්. ඒ ස්වාමීන් වහන්සේ නමකට කැළේ මුණ ගැහිච්ච ස්වාමීන් වහන්සේ නමකට දන් දීලා. පින්වතුනි දානේ දීමේ දැන් මෙතන තියෙන්නේ හිත පහදව ගැනීම. චේතෝපසාද හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින්. හිත පහදව ගැනීම. පුංචි දෙයක් කළා ලොකුවට හිත පහදව ගන්නවා. අද ලොකු දෙයක් කළා පොඩියට හිත පහදව ගන්නවා. මොකද මේ ලොකු පින්කමක පිනට වැඩිය ගන්නේ ඒකෙන් වැරදිච්ච ඒවා මම උදාහරණයක් කියන්නම්. ඔන්න දානයක් හදනවා. ඒ දානෙට අපි සම්බෝලයකුත් හදනවා. ඔහොම හදලා දානෙට ව්‍යංජන 10ක් හදනවා කියන්නකෝ. ඔන්න දානෙ ගෙනියලා පූජා කරන්නට ඔක්කොම ටික මේසි හරි ගස්සලා පූජා කරනකොට සම්බෝලයේ සම්බෝලය ගේන්න අමතක වෙලා. දැන් හිතට එන්නේම අයියෝ කොච්චිත් දැම්මා උම්මලකටත් දැම්මා දෙහිත් මිරිකුවා මේ වගේ සම්බෝලයක් නැහැ ඒක ගේන්න බැරි වුණානේ දැන් අර ව්‍යංජන නවයක් ගෙනාවා. ඒක මතක නැහැ. නොගෙනපු එක ව්‍යංජනේ මතකයි. ඒතකොට දානේ බෙදද්දි බත් බෙදද්දි ව්‍යංජන බෙදද්දි හොදි බෙදද්දි පපඩම් අල්ලද්දි බැදපු මිරිස් අල්ලද්දි ඔකෝ මේ හැම එකම කරද්දි මතක් වෙන්නේ සම්බෝලේ තිබ්බනම් සම්බෝලේ තිබ්බනම් ඒ වගේ ඊළඟට සමහරලාට දානයක් ගෙනල්ලා අපි එක ව්‍යංජනයක් ගත්තේ නැහැ කියලා ඒ ගත්තේ නැති එකම හිතට යනවනේ දැන් ඔන්න අපි කිව්වා අද කාලේ තරුණ හාමුදුරුවෝ ඉන්නේ. ඉස්සර ගොඩක් හාමුදුරුවෝ විට කන නිසා දිවට සැරට මොනවා හරි ඕන අච්චාරු පංකාදුයි. දැන් ඉන්න තරුණ හාමුදුරුවෝ අච්චාරු කන්නේ නැහැ කියන්නේ හිතන්නකෝ. වයසකම්මල පරුණ පුරුද්දට මැටි මුට්ටි අච්චාරු දාලා අම්මේ එතනින් එහා දෙයක් නැහැ ඔළුවේ තියාගෙන අරන් එන්නේ. එහෙම අරන් ඇවිල්ලා දාන්නේ බෙදෙනකොට අර ආචාර්යව කවුරු හරි ගත්තේ නැහැ කියන්නකෝ. ඊට පස්සේ ආචාර්ය හැලි දෙකයි. මොකද්ද අර බෙදපු ආචාර්යවයි ඔළුවයි. දෙකම මේ කැලැත්ති කැලැත්ති තියෙනවා. මෝන එල්ලිලා. ගත්තේ නැහනේ කවුරුවා. කොච්චර රහට හැදුවද? ගමේ ඔක්කොම මිනිස්සු කියනවා මුන්දේ හදන ආචාර්යව තරම් නම් රහ එකක් නැහැ කියලා. මේ උන්වහන්සේලාට තේරෙන්නේ නැහැ ඒවා. ආන්දරනේ මේ ආචාර්ය කියද්දිමුත් ගත්තේ නැහැ. ඕකම මතකයි. ඕකම මතකයි. සූර්ය වැව පැත්තේ මට මතකයි. එක්තරා මේ ගෙදරක මේ උපාසිකාවකට ගමේ ප්‍රසිද්ධ උපාසිකාවක් කියලා. ඇය මල් මැරුණා. මැරුණාට පස්සේ දුවගේ ඇඟට එනවා පෙරේතියක් කියලා. ඇය ඇවිල්ලා කියන්නේම ඔන්න ඕකට සාපේක්ෂ කතාවක්. දවසක් සංඝයාට දානේ පූජා කරන්න යද්දී දානේ අරන්නේ. මැරෙනකොටත් ඕක මතක් වුණා කියනවනේ මගේ දානේ ටික ගත්තේ නැහැ කියලා. ඉතින් කියනවා ඒ ඇඟට ඇවිල්ලා කියනවා අනේ හාමුදුරන්ට දම් බෙදක් දී නම් හිතනම් අපහදව ගන්න එපා මට මැරෙනකොටත් ඒකයි මතක් වුණේ කියලා. සංඝයා ගැනම අපැහැදීම තියෙන නිසා දානේ පින් ගන්නටත් බෑ කියලා තමයි මේ පෙරේති කියන්නේ. දැන් බලන්න හිත පහදවා ගන්න අද කාලේ මිනිසුන්ට කොච්චර අමාරුයිද කියලා. ඒ නිසා පින්වතුනි මේ බලන්න හිත පහදවාගෙන එක දානයකින් දැන් දානේ ආනිසංස තියෙනවා. දානයක් පූජා කළාට පස්සේ ඒ දානේ භවභෝග සම්පත් කායික ශක්තිය ඒව සසරේ උපදිනවා. ඊළඟට මම දැක්ක පින්වත්නි ලක්කන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අතීතයේ ඊටමත් රසට රසට ප්‍රණීතව දන් දීලා රසට රසට ප්‍රණීතව දන් දුන්නාට පස්සේ එහි විපාකය තමයි පින්වත්නි තමන්ට සංසාරයේ රසට ප්‍රණීත විදියට ලැබෙනවා ප්‍රණීත පංචකාමයේ ලැබෙනවා තව විශේෂ දෙයක් තියෙනවා පින්වත්නි රසට දන් දුන්නම විශේෂ දෙයක් තියෙනවා ඒ තමයි රසට දන් දුන්න කෙනාට අග්‍ර රසය තමයි විපාක විදියට ලැබෙන්නේ. පංචකාමයේ හොඳට විඳ විඳ ඉන්න එයා. ඒ රසට දන් දීලා. එයාට ධර්මයක් ඇහෙනවා. තථාගත ශ්‍රී සද්ධර්මයේ ඇහෙන තැනක බුද්ධ ශාසනයක් තියෙන තැනක පින්වතුනි ලෝකේ අග්‍ර රසය වෙන්නේ දහම් රසය. එතකොට සංසාරේ රසට දන් දුන්න කෙනා පංචකාමයේ අත්හැරලා නික්කම්මේ අල්ලනවා කියනවා. ගිහි ගෙදර ඉක්මනට අත්හරින්න පුළුවන් කියනවා පින්වතුනි ප්‍රණීතව දන් දුන්න අයට. රසයට දන් දුන්න අයට ගිහි ගෙදර ඉක්මනට අත්හරින්න පුළුවන් කියනවා. දැන් බලන්න අපි නොදන්නවා වුණාට දන් දීමේ විපාක පුදුම සහගතයි කියන්නේ ඒකයි පින්වතුනි මේ පින්වල. ඊට පස්සේ පින්වතුනි මේ බලන්න තවත් එහෙම සිද්ධියක්. අපි බලමු මේක නම් ගොඩාක් විස්තර කරගන්න ඕන මෙහෙම පිනක් නම්. ඒ තමයි මේ මොහුගේ මේ දිවි රාජා මොගලම් මහරහතන් වහන්සේ තමයි මේ විමානේ දුටුවේ. හරි ලස්සනයි. මැණික් වලින් කණු තියෙනවා යොදුන් 12ක් දුරට. යොදුන් 12ක් කියන්නේ කිලෝමීටර් 120ක් විමානේ. උස් මුදුන් ඇති ගෙවල් 700ක් තියෙනවා. කාමර 700ක මාලිගාවක්. වෛරෝඩි මැණික් වලින් සම්පූර්ණ මාණික්‍ය මාලිගාවක්. සිත් කළුයි සුන්දරයි. ඒ ඒ දිව්‍ය රාජයා සතුටින් අනුභව කරනවා පානය කරනවා දිව්‍ය අප්සරාවන් ලක්ෂ ගාණක් ඒ දිව්‍ය රාජයාට සැප පිණිස පවතිනවා ඊට පස්සේ රත්තරන් ආභරණ වලින් සැරසිලා දුකක් නැතුව ලෙඩ දුකක් නැතුව සෙනහමස මොහොනෙන් දිව්‍ය රාජයා ඉන්නවා මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ කාරණාව ඇහුවේ ඇත්තටම දිව්‍ය රාජ්‍ය මොකද්ද මෙච්චර ආනුභාවයක් විඳින පිනා කියනවා ස්වාමීනි මට නම් මේකට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒ දිවි රාජයා කියනවා යන් දදාති නතං හෝති. යමක් දුන්නොත් ඒක නන් නෙවෙයි ලැබෙන්නේ. මට ඔච්චරයි කියන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ කියනවා යම් දෙයක් දුන්නාට පස්සේ මේ දෙනවා දෙනවා කියන එකමයි ශේෂ්ඨ දෙන දේ නෙවෙයි ලැබෙන්නේ ස්වාමිනී මම මොකද්ද කළේ සුචි දෙන්න සුචි මේවසෙයෝ මං දුන්නේ ඉදි කට්ටක් මං දුන්නේ එක කොච්චර හොඳද මේ බලන්නකෝ මුළු විමානෙම මේ දිව්‍ය සැපයම ඔක්කොම ඉදි කට්ටක් පූජා කළා කිව්වා එදා අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිවුරු මහන දවස කිව්වා උන්වහන්සේ ඔක්කොම එකතු කරලා තිබ්බා සිවුරු රෙදි නූලුයි උන්වහන්සේට ඉදි කට්ටක් නැහැ උන්වහන්සේ එදා අපේ ගමේ වඩිද්දී අපි ඉදිකටු අපි රෙදිමහන මිනිස්සු. අපේ ගේ ඉස්සරහා පිටත් මේ සාරිපුත්තයන් වහන්සේ වැඩ හිටියා. හැබැයි ඒ හවස් කාලේ. ස්වාමීනි මේ හවස් කාලේ ඔබ වහන්සේට අපෙන් දෙන්න පුළුවන් දෙයක් තියෙනවා අපි ඕනම දෙයක් දෙන්න කැමතියි. උපාසකය. මට කිසිවක් අවශ්‍ය නැහැ. ඒක ඉදිකටක් තිබ්බොත් ඇති. මට හරියට සතුටු ඇති වුණා. ගේ ඇතුළට දුවගෙන ගිහිල්ලා ඉදිකටක් ගෙනල්ලා උන්වහන්සේට මම පූජා කළා. මම උන්වහන්සේගේ ළඟ වන්දනා කළා කිය හිටියා. ස්වාමීනි ආයෙ ඉදිකටුව වුණොත් අපේ ගෙදරටම වඩින්න ඕන කියලා. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ මම පූජා කරපු ඉදිකට්ටෙන් තමයි ඒ සිවුර මහගත්තේ. මට හරියට සතුටුයි. ස්වාමීනි හැබැයි එදායින් පස්සේ මම කවදාවත් ඒ උත්තරමයන් වහන්සේ ආයෙ දැක්කේ නැහැ. සංඝයාට ආයෙ මට දානේ පූජා කරගන්නත් බැරි වුණා. ජීවිතේටම පූජා කරපු වගේ මතක ඉදිකට්ට විතරයි කිව්වා. මේ බලන්නකෝ දිව්‍ය සැප සම්පත්තිය. පින්වතුනි දිව්‍ය ලෝකේ දිව්‍ය සැප මනුෂ්‍ය දිව්‍ය සමහරවිට මේ ඉදිකට්ට පූජාවේ ආනිසංස විදියට තව කොච්චර කල්ප ලැබෙයිද දන්නේ හේතුව මේ සරුසාර කුඹුරකයි මේ වැපුරුවේ ඔබ දැකලා තියෙනවද සුවිශාල නුග වෘක්ෂයෝ ඒ සුවිශාල නුග වෘක්ෂයේ හැදෙන බීජේ තලයට ඊටත් වැඩිය පුංචි ශාල නුග වෘක්ෂයක් හැදෙනවා ඒ වගේ මේ ඉදිකටු පූජාව මා දුටුවා පිළින්ද වච්ච මහරහතන් වහන්සේ සංසාරී ඉදිකට පූජා කළා උන්වහන්සේට ඒකේ පින්බලයේ විදිහට ලැබිලා තියෙන ආනිසංස කවදාවත් සැක ඇති වෙලා නැහැ. කවදාවත් සැක හිතෙන්නේ. දැන් සමහර අය ඉන්නවා සැකෙන්නනේ මානසික ලෙඩක් තියෙනවනේ හැම එකක්ම සැක කර කර යන එක. සැක හිතෙන්නේ නැහැ කියනවා සංසාරේ. විමතියක් ඇති වෙලා නැහැ කියනවා. තීරණයක් ගත්තෙමුත් මේක හරිද වැරදිද කියලා හිතලම නැහැ කියනවා සසරේම ඉදිකටු පූජා කරපු දවසේ ඉඳලා. ඊළඟට ලස්සන ශරීරයක් ලැබිලා ඉදිකටු පූජා ව්‍යානිසංස විදියට. අනිත් එක තමයි ඉදිකටු තුඩ තියුණුයිනේ. තියුණු නොවන හරි ප්‍රශ්නයකට උත්තර දෙකක් නැහැ. කෙලින්ම තනි උත්තරයම කියනවා. ඊළඟට ගෞතම බුද්ධ ශාසනයේ තියුණු වහා හටගන්න ප්‍රඥාවක් ඇති වෙලා තියෙනවා ඉදිකටු පූජාවේ ආනිශංස විදියට. බුදුම සාගතයි. ඉතින් මේ බලන්න ඒ පිනෙන් තමයි මාට මෙවැනි ලස්සනක් ලැබුණේ. ඒ පිනෙන්මයි සම්පත් ලැබුණේ. සිතට ප්‍රීති උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ වගේ. ඒ නිසාමයි. කියනවා මට ලැබුණ දිව්‍ය සැප සම්පත්තිය ඉදිකටු තුඩ තරම්ම තියුණුයි කියනවා. ඉදිකටු තුඩ තරම්ම දිව්‍ය සම්පත්තිය තියෙනුයි කියනවා. මේ බලන්න සිතේ පැහැදීම. හිතේ පැහැදීම. අද කාලේ අපි ඉදිකට්ටක් පූජා කරන එක ගණන් ගන්නවද පින්වත්නි? මම නම් හිතන්නේ මේ ලංකාවේම ලෝකෙම කොහේ හරි ඉඳීද කියලා ඉදිකට්ටක් පූජා කරලා සන්තෝෂෙන් ඉන්න පුළුවන් කෙනෙක්. ඉදිකට්ටක් පූජා කරලා හිතන්නේ අනේ අපිට බෑනේ ඉතින් අටපිරිකරයක් පූජා කරගන්න විදිහක් නැහැනේ. කරුමේනේ. මාත් මේ මිනිහත් එක්කම ආවනේ කියලා ගෑනෝ ඊට පස්සේ බලන්නේ බයින්නේ මිනිහලාට. මොකක්වත් පූජා කරගන්න බැරි තැනක ඉපදුනා කියලා. ඉදිකට පූජා කළා සතුටු වෙන්න පුළුවන් හදවතක් අද නම් හිතා ගන්න අමාරුයි. පින්වතුනි වටිනාම දේ කියලා කල්පනා කරන්න පූජා කරන දේ නෙවෙයි හිත. දෙන්න පුළුවන් හිත. වතුර කෝපයක් හරි දෙන්න පුළුවන් හිත ගැන හිතන්න. වටිනාම දේ එතන තියෙනවා. ලෝභ මිනිසයාට ඉදිකට්ටක්වත් දෙන්න බෑ. ලෝභ මිනිසයාට හිත හොඳ නැති මිනිසයාට ඉදිකට්ටක්වත් දෙන්න බෑ. ඒ නිසා ඉදිකට්ටක්වත් දෙන්න පුළුවන්නේ හිත හොඳ මනසයාට. ඒ නිසා ඔබ පූජා කරලා තියෙන පැම් පොදක් නම් ඒක හරිසේ කරන්න. සතුටෙන් වාසය කරන්න. පින තියෙනවා, විපාකේ තියෙනවා. ඕනන්නේ ඒ ලබා ගන්න කැමති ඔබගේ හිත. පසුතැවෙන්නේ නැති හිත, දුම්නසටපත් නොවන හිත තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඊට පස්සේ මොගලම් මහරහතන් වහන්සේ ඒ වගේම සැප විඳින මේ තව දිවි රාජ්‍යයක් දැක්කා. එයාත් කළා තියෙන්නේ එහෙමයි. එයා ඉදිකටක් පූජා කළා ඉදිකටු ගුලාවක් එක්ක. ඉදිකටු ගුලාවක් කියලා කියන්නේ ඒ ඉදිකට දාන කොපුවක් එක්කම. දැන් අරයා නිකම් ඉදිකට. ඉතින් අර විදියටම සැප සම්පත් විඳිනවා. මෙයාත් කියනවා දෙනද දෙහිනක් නෙවෙයි ලැබෙන්නේ කියනවා. දැන් ඉදිකටක් පූජා කළා ඉදිකටක් නෙවෙයි ලැබුණේ. කොච්චර දේවල් ලැබුණාද? අනිතක රහතන් වහන්සේලාත් එක්ක කතා කරන්න ලැබෙන එක. දැන් මේක මිස් වුණා නම් කතා කරන්න ලැබෙන්නේ යම රජුරුවත් එක්කනේ. වටේ ඉන්නේ යමපල්ලෝනේ. දැන් ඉන්නේ දිව්‍ය අප්සරාවෝනේ. පුංචි දෙයක් වෙනස් වෙන හැටි බලන්න. පොඩක් කල්පනා කරන්න. ඉතින් ඒ නිසා පින්වත්නි කොච්චර ආනුභාව සම්පන්නයිද මේ කියලා කල්පනා කරන්න බලන්න දන් දෙන. මම බැලුවා පිළින්ද වච්ච මහරහතන් වහන්සේ තමයි ගොඩක් ඔය අතීතේ හිතලා හිතලා හිතලා ගොඩා පින්කම් කළා. උන්වහන්සේ මේ හැම පින්කමකම ආනිසංස කියනවා. ඉදිකටු ගුලාවක ආනිසංස මොනවද කියලා මම බැලුවා. ඒකේ තියෙනවා ඉදිකටු ගුලාවේ ආනිසංස තමයි කියනවා යන එනකොට හිඳිනකොට සෑම ඉරියව්වකම සුවසේ ඉන්න පුළුවන් වෙනවා. දැන් ඉදිකටු ගුල දාන්නේ අර කොපුවට අනතුරක් නොවෙන්නනේ ආරක්ෂාවටනේ. ඒ නිසා සිව් ඉරියව්වේම අනතුරක් වෙන්නේ ආරක්ෂාකාරී වෙන්න පුළුවන් කියනවා. ඊළඟට තමයි කියනවා හොඳට ධ්‍යාන වඩන්න පුළුවන් කියනවා. ඊළඟට තමයි කියනවා හොඳට තමන්ගේ හිතේ කුසලයක් උපද්දවා ගත්තොත් ඒ කුසලේ වෙනසෙන්නේ නැතුව හොඳට තියෙනවා. ඉදිකට ගුලාවේ දම්පු ඉදිකට වගේ. කොහොමද දෙන දේ ලැබෙන හැටි? පංචකාමයේ ලැබෙන්න ගියාට පස්සේ ඒවා ලෝකෝත්තර දේ ලැබෙන්න ගියාට පස්සේ ඒ විදිහට. ඒ නිසා දෙන දේ විපාක ඇත. පුදුම සහගත වූ සැප සම්පත් පිනින් උපද්දවනවා. බලන්න පින්වතුනි මේ වගේ පුණ්‍ය කර්මවල විග්‍රහයක්. මේවා සුරංගනා කතා නෙවෙයි, අපි ගොතපු කතා නෙවෙයි. මේවා රහතන් වහන්සේලා මතකෙන් දරාගෙන ආපු බුද්ධ කාලේ සිද්ධ වෙච්ච දේවල්. ශ්‍රී සද්ධර්මයේ තියෙන දේවල්. එතකොට බලන්න තමන්ගේ ජීවිතේට පිනක් රැස් වුණාට පස්සේ ඒ පිනෙන් තමාව සුවපත් කරන හැටි. දැන් අපි බලමු ඊළඟ දිවිමානේ ඒ දිව්‍ය විමානෙත් අපේ මොගලම් මහරහතන් වහන්සේ තමයි මේ දිව්‍ය විමානෙට යන්නේ. ඒකත් මේ 아무තු දිව්‍ය විමානයක්. අහන ඔබ මෙහි ඉන්නේ අහස් ගමන් ඇති හස්ති රාජයෙකුගේ පිටේ. මේ ඇතාව සුදුම සුදුයි. විශාල දල දෙකක් තියෙනවා. ලස්සනට සරසලා ඒ වගේම බලවත් ජව සම්පන්නයි. මේ අතයාගේ දල දෙක මත නිල්වන් ජලයේ තියෙනවා. පිපුණ නිලුම් තියෙනවා. ලස්සන පොකුණු දෙකක් තියෙනවා. ඒ පොකුණු නිලුම් මත ඒ පිපුණු නෙළුම් මත පංචාංගික තූරිනාදය මිහිරට නාද වෙද්දි මේ මනහර දිව්‍ය අප්සරාවන් ලස්සනට නටනවා. මකද මීට කලිනුත් ඔය නාග විමානයක් ගැන අපි ඇත් විමානයක් ගැන කිව්වා. එතකොට ඇතාගේ දල දෙක උඩ තමයි පොකුණු තියෙන්නේ. ඒ පොකුණු වල තමයි නෙළුම් තියෙන්නේ. ඒ නෙළුම් වල තමයි දිව්‍ය අප්සරාව නටන්නේ. එතකොට හිතන්නේ හාස්ති රාජයා කොච්චර විශාලද කියලා. ඒ දිව්‍ය රාජයාගේ මුළු විමානෙම ඇතා උඩ තියෙන්නේ. අපි බලමු මෙහෙම දිවිමාන පහළ වෙන්නේ ඇයි කියලා. අධිපති වෙලා දිව්‍ය ලෝකේ දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඉන්න දිවි රාජ්‍යය ඔබ කුමක්ද කළේ? මනුස්ස ලෝකෙ මෙච්චර සැප සම්පත් ආනුභාව විමානයකින්ද? මහා ඍෂිවරයාණන් වහන්සේ වහන්සේ වන කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ස්තූපයට නටුවෙන් ගිලිහුණ මල් අටක් මේ දෑතින්ම පූජා කරගත්තා. එච්චරයි. කාශ්‍යප තථාගත බුදුරජාණන් වහන්සේගේ පින්වතුනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු 20000ක් වැඩ හිටියා. දීර්ඝ ආයුෂ තින බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා බෙදෙන්නේ නැහැ. උන්වහන්සේලා ආදාහනය කළාට පස්සේ එක ධාතුන් වහන්සේ නමයි ඉතුරු වෙන්නේ. තුන් ලෝකයක සත්වයෝ එක ධාතුන් වහන්සේට තමයි වඳින්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑය පින්වතුනි රත්තරණින් කළේ ඊට පස්සේ රත්තරණින් හදපු සෑයට මුළු ප්‍රදේශයේ මිනිස්සු එකතු වෙලා එක දවසක් මල් පූජාවක් කළා. ඒ මල් පූජාවට මුළු රටේම තියෙන මල් එකතු කරලා මිනිස්සු එරන් ආවා. ඉතින් ওই විදියට ඉන්නකොට කුලී වැඩ කරලා ඉන්න මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සෙක් උදේ පාන්දරම ගියා කුලී වැඩ කරන්න එක ගෙදරකින්වත් ගන්නෙ නැහැ. ඔක්කොම මල් කඩනවා පේනවා. ඊට පස්සේ මිනිස්සු පොලිමට යනවා. මෙයා ඇහුවා ඇයි කියලා. අද මේ ලෝකේ අද මේ ජනපදයේ මේ පුරයේ සියලු දෙනාම රංවන් ස්තූපයට මල් පුදන දවසයි කිව්වා. ඉතින් මෙයා කල්පනා කළා ඔක්කොම යනවා. දුප්පත් මිනිස්සුත් යනවා. මේ මිනිස්සයා දන්නේත් නෑ මේවා. ඊට පස්සේ මොකද කරන්න කියලා කල්පනා කරනකොට බැලුවා කිසිම තැනක මල් නැහැ. ඊට පස්සේ මල් පිණිසම හදපු රජුරන්ගේ උද්‍යානයක් තියෙනවා. ඒවා මිලට තමයි ගන්නේ. මේ මිනිස්සයා මුළු ජීවිත කාලෙටම එකතු කරපු කහවණු අටක් තිබ්බා. ඒ කහවණු අට අරගෙන මල් ටිකක් හොයන්න ගියා උද්‍යානෙට. ඒ ඔක්කොම මල් පුදනවානේ මාත් පූජා කරනවා කියලා. රජතුමාගේ උයනේ මල් උයන් දොරටු පාලකයා හිටියා කිව්වා මල් ගේන්න. අනේ එක මලක් නෑ කිව්වා පොහොට්ටුත් එක්ක අරන් ගියා කිව්වා. අනේ එහෙම කියන්න එපා කහවණු වටක් තියෙනවා නිකන් නෙවෙයි ඉල්ලන්නේ. නෑ මෙන් එම්බා පුරුෂය කොහොම ඉල්ලුවත් මල් නෑ කිව්වා. මම පොඩ්ඩක් බලන්නද කියලා ඇහුවා. ඊට පස්සේ හා කියලා කිව්වා. තිබ්බොත් ඉතින් උඹගේ පින මිසක්කා මලක් නම් ඉතුරු වෙන්න විදිහක් නෑ කිව්වා. හැම තැනම ඇවිද්දා ඇවිද්දා ඇවිද්දා මල් නැහැ. හැබැයි දැක්කා එක මල් ගහක බිම වැටිලා තියෙනවා මල් ලටක්. මල් ලටක්. පුදුම සතුටුයි. ඒ මල් ලට එකතු කරන කිව්වා උයන් පල්ලාට මේ බලාපන්. මල් තිබ්බා මට. කිව්වා මෙහෙමත් මල් අටක් තිබ්බනම් උඹගෙම පින කිව්වා. කිව්වා මට මල් හොයාගෙන ආවේ මෙන්න කහවණුවට. කහවණුවට මං උඹට දෙනවා මං මල් අරන්. කිව්වා මේක උඹගේ පිනට හම්බෙච්ච එකක් කහවණු එපා. නෑ නෑ මට කහවණු ඕනේ මට මල් ඕනේ කියලා මල් අරන් ගියා. අද කාලේ මිනිසෙක් නම් කහවණුත් ඉතුරුයි මලුත් ලැබුණා. chance එක දෙයියන්ටත් පින් දෙනවා. සල්ලි ඉතුරු කරපු එකට. දැන් බලන්න පිනක් කරද්දී හිතෙන් අත්හරින එක. ඒ අත්හැරීමේ තියෙන තියුණු බව නිසා තමයි මෙච්චර ආනුභාවය. දැන් ඉන්න විදිහ බලන්න මේ කුලී වැඩ කරපු මිනිසෙක් නේ. මනුස්ස ලෝකේ මේ පින කියන්නේ පින්වතුනි අසිරිමත් දෙයක්. ඊට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑයට මල් පිදුවා. පස්සේ කාලෙක මැරුණා. එකම එක දවසක් මල් පිදුවි බිමට වැටිච්ච. අද කාලේ හතර පොයට සිල් ගන්න උපාසකම්ම කෙනෙක් දැක්කනම් බිම වැටිච්ච මලක් ගන්නවා. බයිනවා પરම්පරාවම සිහි කළා. බිම වැටිච්ච මල් ගන්න එපා කියලා. කවදාවත් මිනිස්සු ශ්‍රද්ධාව ගෞරවය කියනක බාහිරින් බැලුවා මිසක්කා හදවතේ තිබ්බ ගෞරවය කවුරුත් බලන්නේ නැහැ. ඒවා මිනිසුන්ට පේන්නේත් නැහැ. මිනිස්සු ඒවා දන්නේත් නැහැ. ඒ වගේව අහලත් නැහැ. නුඹලා එහෙම වෙන්න එපා පේන්වත්. මිනිස්සේ බිම වැටිච්ච මලක් වුණා කවුරු හරි ආසනේ තියෙනවා නම් සාදු කියන්න. ඔබට හිත දෙන්නේ නැත්නම් බිම වැටිච්ච මලක් පූජා කරන්න ඔබ මල අයින් කරන්න. අනිත් අයගේ ඒවට බන කියන්න යන්න එපා. මේ බිම වැටිච්ච මල් නෙමෙයි පූජා කරලා තියෙන්නේ. මේකේ අනිත් පුදුමේ මොකක්ද දන්නවද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මල් පූජා කළේ මේ මොගලම් මහරහතන් වහන්සේ අහන්නේ අපේ බුද්ධ ශාසනේ මේ පොළොව ගව් හතක් වැඩෙන කල දිව්‍ය ලෝකේ. තවමත් දිව්‍ය ලෝකේ. බිම වැටිච්ච මල් අටක් පූජා කළා. හිතේ පැහැදීම. හොඳ වෙලාවට අකුල් හෙලන්න එක එක ළඟ හිටියේ නෑ. නැත්තම් බිම වැටිච්ච පූජා කරන්න එපා ඵලයන් ඵලයන් කියයි. දැන් ළඟදීන් කවුරු හරි එක්කෙනෙක් කියලා තිබුණා මේ මල් පූජාව වැරදි. මල් හොඳට පූජා කරන්නේ මල දිහා බලාගෙන ඉන්න ඕනිලු සමම් පිච්ච මල දිහාම මේ එහෙම පිපේ එනකොට ගහේ දීම පූජා කරන්න ඕනේ. ඒතකොට ඒක සැබෑ මල් පූජාව. මොකක් හරි මිනිසයන්ගේ හිතවලට මොන හරි දෘෂ්ටියක් එනවා නේද? ඒ දෘෂ්ටියේම මිනිසයා යැපෙනවා. කර්ම කරනවා. උපාදාන වෙනවා. භවයේ රැස් වෙනවා. ඊට අනුව උපත සිද්ධ වෙනවා. මේ බලන්න පහන් සිත. ඒ නිසා මේවා නම් ඉගෙන ගන්න ඕන පින්වත්නි. අපේ තියෙන දෘෂ්ටි ගැලවිලා යන්න මේවා ඉගෙන ගන්න ඕන. හිත පහදින්න ඕන. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඇයි ඉස්සලා කිව්වේ දෙන දේ නෙමෙයි වටිනාකම තියෙන හිතේ පැහැදීමේ. ඒ නිසා පහන් සිතින් අප්‍රමාණ පින්දහම් රැස් කරගන්න ඔබට වාසනාව ලැබේවා කියලා සතුට සිතින් සිත ප්‍රාර්ථනා කරනවා. අද දවසේ දිවසින්දුට දෙව්ලොව සැප උතුම් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ නොබර 195න් B දෙල්ගහවත්ත අංගොඩයන් ලිපිණේ පදිංචි පින්වත් නිර්මල් ලක්මාල් දිසානායක මහත්මයා සහ ඉසුරි නයනමාලී දිසානායක මහත්මිය. ඉතින් මේ පින්වතුන් ඉතාමත් ශ්‍රද්ධාවෙන් අද ආනන්ත අප්‍රමාණ මේ පින රැස් කරගන්නේ. මේ ධර්මය අහලා මිනිසුන්ගේ හිතවල තියෙන වැරදි අදහස් අනවබෝධ දුරු කරගත්තොත් ඒක සුළුපටු පිනක් නෙවෙයි. අද දවසේ දිවසින්දුටු දෙව්ලොව සැප උතුම් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ නොම්බර 195 B දෙල්ගහවත් අංගොඩ යන ලිපිණී පදිංචි පින්වත් නිර්මල ලක්මාල් දිසානායක මහත්මයා සහ ඉසුරුයි නයනමාලී දිසානායක මහත්මිය යන දෙපළ විසින් මේ ඇතන් අප්‍රමාණ පින් දහම් රැස් කරගත්තා. ඉතින් මේ ධර්මය අහලා යම්කිසි කෙනෙක් අනෝබෝධය දුරු කරගත්තොත් වැරදි අදහස් නැති කරගත්තොත් සැබෑ தත්ත්වේ තේරුම් ගත්තොත් පින් කුසල් ගැන තේරුම් ගත්තොත් ඒක සුළුපටු දෙයක් නෙවෙයි. ඒක තින් ධර්ම දාණය දෙන පින්වතුන්ට ඒ මහත් වූ ආනිසංසයක්. තින් අපි ධර්මයේ දේශනා කරපු පින, අපි රැස් කරගත්ත පින, ඔබ රැස් කරගත්ත පින අනුමෝදන් කරලා සිහි කරලා අදිෂ්ඨාන කරමු ලෝකෙටත් ලංකාවටත් ව්‍යසනයක් වුණ මේ කොරෝනාව සංගතයේ ලෝකෙන් දුරින්ම දුර වෙලා මේ මනුස්ස වර්ගයාට යහපත රැකවරණේ සැනසille සැලසේවා කියලා පළමුවෙන් සිත ප්‍රාර්ථනා කරමු. පින් කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ආශිසුර වඩා වර්ධනය වෙත්වා බුදු සසුනත් ලක් දෙරණත් මේ සියලුම මනුස්ස වර්ගයත් ආරක්ෂා කරත්වා දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා මිය පරලෝකීය ඩී.එම්. බුද්ධදාස පියාණන්ට සෝමා අමරසිංහ මහත්මියට චමින්ද පෙරේරා මහත්මයාට අමරසේන මහත්මයාට ටියුලින් මහත්මයාට පුණ්‍යසේන මහත්මයාට විමලාවති මහත්මියට සහ චන්ද්‍රාවති මහත්මියට මේ පින් අනුමෝදන් විත්වා ඒ මිය පරලෝකීය ඥාතීන්ටත් කවුරුත් නම මිය ගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වී පරලොව සැපේ වේවා ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් ධර්මාබෝධයටම මේ පින් අනුමෝදන් වෙත්වා කියලා පින් පමුණවනවා. ඒ වගේම නිර්මල ලක්මාල් දිසානායක මහත්මියටත් ඉසුරි නයනමාලි දිසානායක මහත්මියටත් මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින නිහාල් ඉලංගසිරි ශ්‍රියාලතා ටෙක්ලා යන දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුව සැලසේවා. නිර්මල් ලක්මාල් දිසානායක මහත්මයා සහ එම ඉසුරි නයනමාලි මහත්මියට ඒ වගේම ඒ වගේම ලෙහන්සා රජති ඒ වගේම නන්දිල ලොහස් ඒ වගේම සඳකිනි මාදුරියා යන දරුවන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම පින්කම් වලදී උදව්පකාර කරන දිනේශ රසිකා සමිත සඳුන් කුසානි සමිල් ශිවවන්දි ඇතුළු සියලු දෙනාටත් ඒ වගේම මල් අම්මාටත් මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයත් මේ පින් බලෙන් ධර්මාබෝධයටත් මේ පින හේතුපකාර වේවා. ඒ වගේම මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට ලක්විරු ගුවන් විදුලියේ සද්ධා රූප වාහිනී ධර්මදායකත්ව සපේන සියලු දෙනාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පින් සිදු වේවා. අපි කාටත් පින් දහම් කුසල් දහම් අපේ ජීවිතේ පුරාවටම රැස් කරගෙන ගෞතම සසුනේ පිහිට ලබා ගන්නටත් නිවනින් සැනසෙන්නටත් මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube චැනලය subscribe කර සීනුව ලකුණු ඔබන්න.